නගර වින්දේය සුත්තං එවං මේ සුතං ඒකං සමයං භගවා කෝසලේසු චාරිකං චරමානෝ මහතා භික්ඛෝ සංඝේන සද්ධින් යේන නගර වින්දං නාම කෝසලානං බ්‍රාහ්මනගාමෝ තදවසරේ අස්සෝසං කෝ නගර වින්දේය කා බ්‍රාහ්මනගහපදිකා සමනෝ කලෝ භෝගෝතමෝ ශක්‍ය පුත්තෝ ශක්‍ය කුලා පබ්බජිතෝ කෝසලේසෝ චාරිකං චරමානෝ මහතා බික්ඛෝ සංඝේන සද්ධෙන් නගර වින්දං අනුප්පත්තෝ සංකෝපන බවන්තං ගෝතමං එවං කල්යානෝ කිත්ති සද්දෝ අභුග්ගතෝ ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විද්‍යාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ අනුත්තරෝ පුරිස ධම්ම සාරතිහි සත්තා දේව මනුස්සානං බුද්ධෝ භගවාති සෝයිමං ලෝකං සදේවකං සමාරකං සබ්‍රාක්මකං සස්සමන බ්‍රාහ්මනින් පයං සදේව මනුස්සං සයං අභිඤ්ඤා සච්චේ කତ୍වා පවේදේති සෝ ධම්මං දේසේති ආදි කල්යාණං මජ්ජේ කල්යාණං පරියෝසాన කල්යාණං සාත්තං සම්යංජනං කේවල පරිපොන්නං පරිසුද්ධං බ්‍රහ්මචරියං පකාශේති සාධෝකෝ පන තථාරෝපානං අරහතං දස්සනං හෝති තී අතකෝ නගර වින්දේයකා බ්‍රාහ්මණ ගහපතිකා යේන භගවාතේන උපසංඛමෙන්සු උපසංඛමෙත්වා අප්පේ කච්චේ භගවන්තං අභිවාදෙත්වා ඒකමන්තං නිසේදෙන්සු අප්පේ කච්චේ භගවතා සද්ධෙන් සම්මෝදෙන්සු සම්මෝදනීයං අතං සාරාණීයං වේති සාරෙත්වා ඒකමන්තං නිසේදෙන්සු අප්පේකච්චේ යේන භගවා තේනංජලින් පනාමෙත්වා ඒකමන්තං නිසේදින්සෝන් අප්පේකච්චේ භගවතෝ සම්තිකේ නාම ගොත්තං සාවෙත්වා ඒකමන්තං නිසේදින්සෝන් අප්පේකච්චේ තොන්නේ බෝතා ඒකමන්තං නිසේදින්සෝන් ඒකමන් සංනිසෙන්නේ කෝ නගර වින්දේයකේ බ්‍රාහ්මන ගහපතිකේ භගවා ඒ තදවෝච සචේ හෝ ගහපතයෝ අඤ්ඤතිත්‍යා පරිභාජකා එවං පුච්චෙය්‍යොම් කතං රෝපා ගහපතයෝ සමන බ්‍රාහ්මනා න සක්ඛා සම්බා න ගරුඛා සම්බා න මානේ සම්බා න පෝජේ සම්බාත්තේ එවං පුට්ඨා සුම්හේ ගහපතයෝච්ඡේසං අඤ්ඤතිත්‍යානම් පරිබ්බාජකානං එවං ව්‍යාකරේයාත් යේසේ සමන බ්‍රාහ්මනා චක්කෝ විඤ්ඤේ සෝරූපේසෝ අවේත රාගා අවේත දෝසා අවේත මෝහා අඤ්ඤස්සං ඖපසන්ත චිත්තා සමවිසමං කරන්තේ කායේන වාචාය මනසා ඒව රූපා සමන බ්‍රාහ්මනා න සක්ඛා තම්බා න ගරුපා තම්බා න මානේ තම්බා න පෝජේ තම්බා තං කිස්ස හේතුං මයන්තේ චක්ඛු විඤ්ඤයේ සෝරූපේසෝ අවේත රාගා අවේත දෝසා අවේත මෝහා අජ්ජත්සං අවපසන්ත චිත්තාං සමවිසමංචරාම කායේන වාචාය මනසා තේසන්නෝ සමචරයම්පේ හේතං උත්තරින් අපස්සතම් තස්මාතේ බන්තෝ සමන බ්‍රාහ්මනා න සක්කා සබ්බා න ගරුකා සබ්බා න මානේ සබ්බා න පෝජේ සබ්බා යේතේ සමන බ්‍රාහ්මනා සෝත විඤ්ඤේයේසු සද්දේසු පේයානම් ගහන විඤ්ඤේයේසු ගන්ධේසු පෙය්‍යාලම් ජීවහාවෙඤ්ඤේයේසෝ රසේසෝ පෙය්‍යාලම් කායවෙඤ්ඤේයේසෝ පොට්ඨබ්බේසෝ පෙය්‍යාලම් මනෝවෙඤ්ඤේයේසෝ ධම්මේසෝ අවේතරාගා අවේතදෝසා අවේතමෝහා අජ්ජස්සං අවසන්තකෙත්තා සමවිසමං චරන්තේ කායේන වාචාය මනසා ඒව රූපා සමනබ්‍රාහ්මනා න සක්කා තම්බා න ගරුකා තම්බා න මානේ තම්බා න පූජේ තම්බා සංකිස්ස හේතුන් මයන්ති හේමනෝ විඤ්ඤේයේසෝ ධම්මේසෝ අවේත රාගා අවේත දෝසා අවේත මෝහා අජ්ජස්සං අවපසන්ත චේත්තා සමවිසමං චරාම කායේන වාචාය මනසාං තේසන්නෝ සමචරියම් තේ හේතං උත්තරින් අපස්සතං තස්මාතේ බන්තෝ සමන බ්‍රාහ්මනා න සක්ඛාතබ්බා න ගරුඛාතබ්බා න මානේතබ්බා න පූජේතබ්බාති එවං පොට්ඨාතුම් මේ ගහපතයෝත්තේ සංඤ්ඤ තෙත්‍යානම් පරිබ්බාජකානම් එවං ව්‍යාකරේයාත සචේපනවෝ ගහපතයෝ අඤ්ඤතෙත්තියා පරිභාජකා එවං කුච්චේයොන් කතං රෝපා ගහපතයෝ සමන බ්‍රාහ්මනා සක්කාතබ්බා ගරුකාතබ්බා මානේතබ්බා පූජේතබ්බාති එවං පොට්ඨාතුම් මේ ගහපතයෝ තේසං අඤ්ඤතෙත්තියානම් පරිභාජකානම් එවං ව්‍යාකරෙය්‍යාත යේතේ සමන බ්‍රාහ්මනා චක්කෝ විඤ්ඤේයේසු රූපේසුන් වේතරාගා වේතදෝසා වේතමෝහා අජ්ජස්සං ඕපසන්ත චිත්තාං සමචරයන් චරන්තේ කායේන වාචාය මනසා ඒව රූපා සමන බ්‍රාහ්මනා සක්කා තබ්බා ගරුකා තබ්බා මානේ තබ්බා පෝජේ තබ්බා සංකිස්ස හේතුන් මයම්පෙහෙ චක්ක විඤ්ඤයේ සෝරෝපේසෝ අවේත රාගා අවේත දෝසා අවේත මෝහා අජ්ජත්තං අවපසාන්ත චේත්තා සමවිසමං චරාම කායේන වාචාය මනසා තේසම්නෝ සමචරයම් තේ හේතං උත්තරින් පස්සතං තස්මාතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සක්කාතබ්බා ගරුකාතබ්බා මානේ තබ්බා පූජේ තම්බා යේතේ සමන බ්‍රාහ්මනා සෝත විඤ්ඤේයේසෝ සද්දේසෝ පේයාලම් ගහන විඤ්ඤේයේසෝ ගන්ධේසෝ පේයාලම් ජීවහා විඤ්ඤේයේසෝ රසේසෝ පේයාලම් කාය විඤ්ඤේයේසෝ පොට්ටබ්බේසෝ පේයාලම් මනෝ විඤ්ඤේයේසෝ ධම්මේසෝ වේතරාගා වේත දෝසා වේත මෝහා අජ්ජස්සං බෝපසන්ත චිත්තාන් සමචරයන් චරන්තේ කායේන වාචාය මනසා ඒව රූපා සමන බ්‍රාහ්මනා සක්කාතම්බා ගරුකාතම්බා මානේතම්බා පූජේතම්බා සංකිස්ස හේතුම් මයන්පිහි මනෝ විඤ්ඤයේසෝ ධම්මේසෝ අවේත රාගා අවේත දෝසා අවේත මෝහා අජ්ජස්සං අවපසන්ත චේත්තා සමවිසමං චරාම කායේන වාචාය මනසා තේසන්නෝ සමචරයම් තේ හේතං උත්තරින් පස්සතං තස්මාතේ බොන්තෝ සමන බ්‍රාහ්මනා සක්කාතම්බා ගරුකාතම්බා මානේ තම්බා පූජේ තම්බාස්තේ එවං කුට්ඨාතුම් මේ ගහපතයොත් තේසං අඤ්ඤතිත්‍යානම් පරිබ්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාත් සචේකනවෝ ගහපතයෝ අඤ්ඤතිත්‍යා පරිබ්බාජකා එවං කුච්චෙය්‍යොං කේපනායස්මන්තානං ආකාරාක්කේ අන්වයා යේන තුම්හි ආයස්මන්තෝ එවං වදේත අද්ධාතේ ආයස්මන්තෝ වේතරාගා වා රාග විනයාය වා පටිපන්නා වේත දෝෂාවා දෝෂ විනයයාය වා පටිපන්නා වේත මොහා වා මොහ විනයයාය වා පටිපන්නාති එවං පොට්ටා සම්හේ ගහපතයෝ තේසං අඤ්ඤ තිත්‍යානම් පරිබ්බාජකානං එවං ව්‍යාකරෙය්‍යාත සකාහිතේ ආයස්මන්තෝ අරඤ්ඤේ වනපත්තානි පන්තානි සේනාසනානි පටිසේවන්ති නත්තේ කෝපන සත්ත තථාරෝපා චක්ඛු විඤ්ඤේයා රූපා යේ දිස්වා දිස්වා අබිරමෙය්‍යොම් නත්තේ කෝපන සත්ත තථාරෝපා සෝත විඤ්ඤේයා ශද්ධා යේ සොත්වා සොත්වා අබිරමෙය්‍යොම් නත්ති කෝපන තත්ත තතහරෝපාස් ධාන විඤ්ඤේයා ගන්ධාන් යේ ගායත්වා ගායත්වා අබිරමෙය්‍යොං නත්ති කෝපන තත්ත තතහරෝපා ජීවහා විඤ්ඤේයා රසාන් යේ ශායත්වා ශායත්වා අබිරමෙය්‍යොං නත්ති කෝපන තත්ත තතහරෝපා කාය විඤ්ඤේයා පොට්ටබ්බාන් ये पुषित्वा पुषित्वा अभिरमेय्युम् इमे को नो आउषो आकारा इमे अन्वयाम् येन मयम् आयस्मन्तो एवम् वदेम अद्धाते आयस्मन्तो वेतरागा वा रागविनययाय वा पठिपन्ना वेतदोषा वा दोषविनययाय वा पठिपन्ना වේතමෝහා වා මෝහ විනය යාය වා පටිපන්නාති එවං කොට්ඨාසොම් මේ ගහපතයෝත්තේ සංඤ්ඤ සිද්ධානම් පරිබ්බාජකානං එවං ව්‍යාකරේයාතාති එවං ඔත්තේ නගර වින්දේය කා බ්‍රාහ්මන ගහපති කා භගවන් සංඝේ තදවෝචුන් අභික්ඛන්තං භෝගෝතම අභික්ඛන්තං භෝගෝතම ශේයතාපි භෝගෝතම නික්කුජ්ජිතං වා උක්කුජ්ජේය පරිච්ඡන්නං වා විවරේය මූල් හස්සවා මග්ගං ආචෙක්කේය අන්ධකාරේ වාසේල පඤ්ඤෝ සංධාරේය චක්කෝමන්තෝ රූපානි දක්ඛින්ති තී ඒවමේවං භෝතා ගෝතමේන අනේක පරියා ඒන ධම්මෝ ප්‍රකාශිතෝ ඒතේ මයං භගවන්තං ගෝතමං සරණං ගච්ඡාම ධම්මං ච බික්ඛු සංඝං ච උපාසකේනෝ භවං ගෝතමෝ ධාරේතු අජ්ජතග්ගේ පානුපේතේ සරණං ගතේති නගර වින්දේය සොත්තං අට්ඨමං